මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ඉංග්‍රීසි ආණ්ඩුවේ බලතල පැවරීම යටතේ මුවන් පැලස වසම භාරව සිටි කීරාල ආරච්චිලා පාරම්පරික ගම තුල සෑම වැඩකදීම ප්‍රමුඛයා විය. ගොඩමඩ ගොවිතැන මගුල අවමගුල පිරිත පිංකම නඩු අවනඩු ඇතුළු සෑම තැනකම කැපී පෙනෙන ප්‍රධාන චරිතය ආරච්චිල විය. නඩු අසා පැමිණිලි විභාග කර බැලීම, වරදකරුවන්ට දඬුවම් දීම, දඬු කඳේ ගැසීම, දඩ ගැසීම, සුන්කම ගැනීම, නඩු සමාදාන කිරීම ආදී කටයුතු නිසා ආරච්චිල චරිතය මුවන් පැලස්ස ගමේ රජුගේ චරිතය තරම් ප්‍රබල විය. අද දිනත් ආරච්චිල නඩු විසඳු ආකාරය මුවන් පැලස්ස ආඛ්‍යානෙන් රස වින්දනාත්මකව ඔබේ සවන් යොමුව සඳහා ගුවන්පතේට මෙසේ යොමු කෙරේ. අක්කේ අක්කේ ගෙදර කවුරුත් නැද්ද? බැද්දයේ බැද්දයේ ගෙදර කවුරුත් නැද්ද වන්දා? මූණම් මහ වසවත්ති මාර බල්ලෙක් කටේ සද්ද විතරක් පලාගෙන හෙල්ලෙනවා. බල්ල බැඳලා ඉදිකඩුල්ල අරගෙන එන්න. අම්මෝ බල්ල බැඳලා නම් ඇති. මම මේ සෑහෙන වෙලාවක ඉඳන් කතා කළේ. බල්ල බුරන්ට ගත්තම මුකුත් ඇහෙන්නේ ඒක තමයි. මෙන්න මේක බැද්දරලා අයියට දෙන්න කීවා. අපේ වෙඩික්කාරයතු. මම මේ බැලුවේ කාගේ කවුද කින්ද මන්ද කියලා. මට එච්චර නිච්චියක් නැති හන්දා. ඇයි අනේ මම මේ වෙඩික්කාර ඇත්තන්ගේ ගේ ළඟමනේ. කවුරුවත් නෙමේ. මල් බාලයා මගේ අප්පච්චි. මම මද්දුමයා. ඔහෙ ඵලයා. එහෙම කියාපන්කෝ. මේ මල් බාලයා මාමගේ මද්දුමේ ඔක්කුම් පුතා නේද? ඔව් ඔව් ඔක්කුව තමයි. මේ මේක පලෙස්සමෙන් අල්ලගන්න මේ ලොකු නෑවිලියක් වෑංජනයක් වෙන්න ඇති. ඕම් බලන්ට එනම් මයෙත් මතකේ හැටි. මල් බාලයා කියනකොට තමයි උක්කුංග මතකෙට ආවේ. හරියට හරි. ආ. ගෙට ගොඩ වෙලාම යන්කො එහෙනම්. හා මේක මේ දීපු ගමම්ම යන්ටයි ආවේ. අද මේ කට්ටිය අත්තමකට වෙලේ වැරදෙන්න කියලා. හා මම මේ ඔක්කුන්ගෙන් අහන්නමයි හිටියේ. ඈ පහුගිය සන්ධියේ පොඩි කරදරයක් වුණා කියලා ආරංචි වුණා. ඕව ඉතින් මේ අපේ අප්පච්චිලාගේ කාලේ හිටන් අපට හුරු වෙච්ච දෙයක් නෙමේ මල් කැපිල්ල, කිතුල් ගස් මැදිල්ල. එදා හරියට මාසේ පෝදා අපේ වත්තේමයි කිතුල. මං ඉතින් කිතුල් මල කපන්න කියලා පිහියත් ඉනේ ගහගෙන උග මුට්ටියත් අර මල කපන්න ගහට නගින්න ගත්තා. ඒ එකම තද හුලඟක් ගැහැව්වා. හුලඟ බලලව තින්ටපාය. දැන් ඉතින් ගහට නැගලානේ හුලඟස් හැරයි. ඒත් මං මල කපන්න සූජානන් වුණා. තෙලිජ්ජ මුට්ටිය හුලම් පාරට ආයේ මොකවත් නැහැ බඹරේ වගේ පැදුම් දෙන්න ගත්තා. කන්දේ දෙයි හාන්දුරුවනේ. ඉතින් ඉතින් උලඟ සරවුණා. ආයේ මොකවත් නැහැ වේරම්බ වාතේ වගේ. පැදුම් දීපු ගමුට්ටිය බේරන්ට බැරුව ගියා. මුට්ටියක් එක්කම යසට තෙලිජ්ජ පිරලා තිබුණා. හ්ම්. ඒක ගහ මුලට වැටලා කුඩු පට්ටම් වුණා. නොලැබීම නොලැබීම මං ඉතින් කිතුල් ගහට බැඳලා තිබ්බ උණ ගහේ පුරුක් අල්ලගෙන බොහොම අමාරුවෙන් අනෙක් උගමුට්ටිය තෙලිජ්ජ පිරෙන්න මලට තියලා බැන්දා. හ්ම්. පාස්සේ කිතුල බදාගෙන උණ ගොබිල යට දිගේ ටිකෙන් ටික පහලට බැහැගෙන බැහැගෙන ආවා. දෙයි හාමුදුරුවන්ගෙම පිහිට. ඉතින් ඉතින් හරියටම කිතුලෙන් දෙකෙන් පංගුවකට වඩා බැස්සා. උණ ගොබිල දිගේ ඉතිරි ටික බහිද්දි එකපාරම ජරබරස් ගෑවා. එච්චරයි. අනේ දෙයි හාමුදුරුවනේ. ආයේ මොකුත් කට උතරයක් නැහැ. පස්ස පැත්ත බිම ඉඳවිලා කොඳුරට රෑනටම තමයි හොඳටම අමාරුව ගැව්වේ. ඇයි ඉතින්? ඔක්කුන්ගේ අප්පච්චි මල් බාලයා වුන් දැත්තොත් පළ උනේ ඔය ආකාරයටම නේද? ඔව් ඔව් ඉතින් මේ ගස් මදින රස්සාවේ තියෙන නපුරුම නපුරු භයානක සංගතිය ඒක තමයි. ඔව් ඉතින් බිම යන ගමනක් නෙවෙයිනේ ඔක්කොම. ඒකනේ අත අතෑරුණත් ඒත් ඉවරයි. පයලෙස්සුවත් ඒත් ඉවරයි. උණග අදිරුවත් ඒත් ඉවරයි. පය තියෙන උණ ගැටයක් කැඩුනත් ඒත් ඉතින් ඉවර තමයි. මොන වෙලාවක අත්තරද්දක් වේද කියන්න බෑ. ගස් මැදීම මරණයත් එක්ක කරන රස්සාවක් උනත් බොහෝම සෙවිල්ලෙන් බැලිල්ලෙන් විපරමෙන් අර පරිස්සමින් කරනවනම් කරදරයක් විපතක් නැතුව කරගෙන යන්නත් පුළුවන්. ආ ජීවිත කාලෙමත් රස්සාවට ගස් මැදීම කරන මිනිස්සු ඉන්නවා. අක්කණ්ඩි මට පොඩ්ඩක් සුණං වුණා. මේ අත්තටම යන කට්ටිය බලාගෙන ඉඳි මං එනකම්. මං යන්නා එන. හොඳයි එහෙනම් ගෙහුම් එන්න. හොඳයි මං යන්නා. මොනවදක්කේ ඔය? අනේ අම්මෝ මේ ලොකු වලදක් නේ. කවුද දුන්නේ? <laughs> මේක මේ එවලා තියෙන්නේ බණ්ඩරීව මෙහාට බාර දීපු එක්කෙනා. මං බාර දීපු? කවුදානේ? මේ වෙඩික්කාර අයියාද? කවුද මෙව්ව මෙහාට අරන් ආවේ? මේක මෙහාට අරන් ඇවිත් තියෙන්නේ මල් බාලයාගේ පුතා. ඔක්කොම එවල තියෙන්නේ නම් වෙඩික්කාරයා තමයි. බැලුවද බණ්ඩාරි එවල තියෙන්නේ මොනවද කියලා? බැලුවා බැලුවා. එවල තියෙන්නේ නම් දඩමසක්. මෙච්චරක් ඉක්මනට වෙඩික්කාරයාට කොහෙන්ද දඩමස්? මේ මුළු මුවන් පැලැස්සෙම දඩමස් හොයාගන්න නැති වුණත් වෙඩික්කාර අයියා ළඟ නම් දඩමස් නැති වෙන දවසක් නෑ කියලා තමයි ගමේ හැමෝම කියන්නේ. එහෙම තමයි ඉතින් එයත් හපංකමට කියන්නේ. මේ බලන්නකො මේ දඩමෂේ හැටි. පාට හොඳ පදමට ගම් මිරිස් මිරිස් කුඩු කහ කුඩු දුරු මිරිස් තුන පහේ ලෝභ නැතුව දාලා අපූර්වට දඩමස් හදලා. ඔහොම දඩමස උයලා තියෙන්නේ නම් වෙඩික්කාර අයියම තමයි. එයාට ඔය උයන පිහන බදින ඕනම වැඩක් හොඳට කරන්න පුළුවන්. ඔන්න බණ්ඩාරි කියනකොටම වෙඩික්කාරය ඔය ඉස්සරහ පැත්තෙන් එනවා. අර අර අපිට නොපෙනෙන පැත්තකින් එන්නේ බාගෙදාට. හොරෙන් ඇවිත් අපි කියන දේ අහන්නත් එක්ක වෙන්න ඕන. ඕහේ ආවදෙන් අක්කේ. ඔයේ ආවදෙන්. අක්කේ! අක්කේ! ආ වෙඩික්කාර මලේ එන්ට එන්ට බෙද්දරාලය තාම ආවේ නැද්ද අක්කේ අයියා වෙද මාමලේ දිහා යනවා කීවා බෙහෙත් ගන්නට කොහෙද ඉතින් පරණ යාළු කොමටත් එක්ක ගියාම පුළුවන් තරම් කතා කර කර ඉඳලා තමයි ඉතින් එන්නේ මං අර උක්කුවතේ වෑංජනයක් එව්වා උක්කුව එකත් ඇන්න මේ පැත්තේ ආවදක්කේ ආවා ආවා උක්කුව ආවා. ආවට ගෙට ගොඩ උනේවත් නැහැ. ඔය ඉඳි කඩුල්ල ළඟට වෙලා සෑහෙන වෙලාවක් කතා කර කර ඉඳලා අද ඔන්න කොහෙද අත්තමකට යන්න පරක්කුත් උනා කියලා හදපු තේකවත් නොබි පැනගෙන යන්න ගියා. උගේ ඇටි එහෙම තමයි අක්කා. කොහෙද බණ්ඩරේ නගා? එයා ඉතින් මට පේන්න වැඩිපුර ඉන්නේ නෑනේ. මං අද දවසේ ඔය හට්ටිය මගේ අතින්ම හදලා එව්වේ. බණ්ඩරී නගාට මගේ මහාන්සියෙන්ම කන්ට දෙන්න. ගෙදරට ගෙහුම් මොකද කොලේ? ගම හෙල්ලෙන්ට වෙඩිල්ලක් පත්තු වුණා. නැද්ද අක්කේ? ඔව් ඇහුණා තමයි. ඒත් අපි කල්පනා කළා මොකෙක් හරි මැද බැද්දේ කැලේ හරියේ සතුන්ට ගිනි බිඳිනවා ඇති කියලා. මලයා කැලේ පැත්තේ ගියේ නෑනේ. දැන් ඉතින් කැලෑ සතුන්ට ගිනි බිඳින්න බෑ. නීතියේ තහනම් සේරම හොරතුවක්කු ටික ආරච්චිලා ගත්තේ ඒවගේ ඉතින් මං සතුන්ට ගිනි බිනින්නේ උදළු මිටෙන් දක්කා එහෙනම් මලේ මොකද්ද ඇහිච්ච වෙඩි සද්දේ මේ මුළු මුවන් පැලැස්සම හෙල්ලුම් ගෑවා මං කියන්නම් ඒ ඇහිච්ච වෙඩි සද්දේ මොකද්ද කියලා කියමු බලන්න එහෙනම් කියමු බලන්න ඔට්ටුයි කියන්න බැරුවට බණ්ඩරේ නගාගේ වෙඩික්කාරැත්තගේ පෙළවහා උත්සවයට පත්තු කරපු මගුල් වෙඩිල්ල සද්දේ තමයි ඔය ඇහුනේ. මොනාටන් ගෙඩියට වෙඩික්කාරයි ඔය කියන්නේ. වෙඩික්කාරයියට මං කවදාවත් බහක් දීලා නෑනේ. අනේ මය නගා. ඔච්චරකට තමුන්ගේ හඳුපොත තද කරගන්න නාකයි. මය නගා කැකුලි කාලේ ඉඳලම මේ වෙඩික්කාරයිය නගාට ලෙන්ගතුයි. ආලවන්තයි. එක හිතයි නගා. එහෙම ආලවන්ත කමක් තියේනම් ඇයි අපේ අම්මට හිරිහැර කෙරුවේ? ඒ නිසා අයියට මගේ යාලවන්තකම අඩු වුණා. <laughs> ඒ සේරෝම ಜಾති අනදරකම් කෙරුවේ නගා මට අයිති කරගන්න මිසක් නගාට නපුරක් කරන්න නෙවෙයි නගා. දැන් මේ බැද්දේරාලයි අක්කගේ බාරේ නගාව බලා කියාගන්න බාර කොලා මිසක් නගාගේ අතකින්වත් මං ඇල්ලුවේ නෑනේ නගා. එහෙම බලනකොට නම් අය නගා මේ වෙඩික්කාර මලයා බොහෝම හොඳ කෙනෙක්. අපේ බණ්ඩරී නගාට හොඳට වේලක් කන්ට දෙන්නවත් නෑ නේද කියලා අපූරුවට දඩමසක් උයලා නෑමිලියකින් එකක් මෙහාටත් එවලා අරෙහි සොබණියක්කට දඩමස් වෑංජනේ යවලා ඒ සේරමාත් හරි අපේ අම්මට කරපු කුරුලි කන් වලට ඕන් අපේ අම්මගේ හිත හොඳටම කැඩිලායි තියෙන්නේ දැන් මෙහෙමනේ මයනග මේ වෙඩික්කාර මලයා ශොබනි අම්මා ළඟට ගෙහුම් අම්මගේ දෙපතුල් අල්ලලා වැඳලා වෙච්ච වැරදිවලට සමාව අරගෙන ආයේ ඉතින් නිය පිටින්වත් වරදක් නොකරන බවට පොරොන්දු වෙලා නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. එහෙව් එකේ ඉතින් බණ්ඩරී නගාගේ පැත්තෙනුත් හිත සහනයක් බුරුලක් කරගෙන බලන්ට වටිනවා කියන එකයි මගේ හැඟීම. ආන් අක්කා හරි අක්කා. මේ මං අක්කට වැඳා. මම මේ බණ්ඩරී නගාට කියන්නේ අන්නේ ටිකමනේ අක්කා. දැන් මේ වෙදික්කාර මලයා හිටියට ගොඩමඩ ගොවිතැන් වලට හපන. මෙහෙන් මුවන් පැලැස්ස ගොවිතැන් බත් කරනවා. අරහෙන් සොරබොරේ ගෙහුම් සොරබොරේ වෙල්ලස්ස ගොවිතැන් කරනවා. මෙහෙන් අපේ ආරච්චිල මාමණ්ඩිට කොරු අපරාධකාරයෝ අල්ලන්ට මා බැද්දේ කැලේට වැඩිලා උන් එක්ක යෝධයෙක් වගේ තුවක්කු හරඹ කරනවා. බැරි දෙයක් නෑ බණ්ඩරි නගා. ආයිබෝන්ට බෙද්දරාලා අයියා. මං අයියව හම්බ වෙන්න ආපු ගම. ඕ උඹ එනකම මං හිටියා. ආ මේ වෙදිකාර මලයන්. මොකද මේ පැත්තේ මම මේ වෙදමාමල්ලා දිහා ගියා. බෙහෙත් ටිකක් ගන්නටත් එක්ක. ඒ ගමම්ම මාමත් එක්ක ඔහේ කතා කර කර මෙහාට ආවා. යන් එහෙනම් ඇතුළට මාමා යන් යන් යන් බද්දලාලගේ ගෙදරට ලැබෙන්නේ කලාතුරකින් නෙව <laughs> පවුගිය සන්ධියේ නම් ඉතින් දිගටම ආවා මේ අර සර්පයා දස්ත කරපු පුරස්නේ හන්දා ඈඳිකන්ට ඔක එහෙනම් දෙන්නම වෙන්න බෑ හොඳ හොඳ හොඳ මේ මං තව එක්කෙනෙක් ගෙදර ඉන්නවා වගේ දැක්කා. ඒ කවුද? මේ දවස් ටිකේ මේ අපේ සොබනි නැන්දගේ දුව බණ්ඩරි. බණ්ඩරි නගත් මෙහි අපේ ළඟට ඇවිත් ඉන්නව නෝවේ. ප්‍රශ්නේ ටිකක් දිගට දුරට ගෙහුම් වගේ. කෝකටත් බණ්ඩරි දුව වැද්දරාල ජෝඩුවේගේ රැකවල් යටතේ මේ නතර වෙච්ච එක නම් බොහොම හොඳයි. මේ වැඩි කාර්යාගේ ගැළවිල්ලටත් නීතියෙන් බේරිල්ලටත් දෙකටම හොඳයි <laughs> මම ඉංග්‍රීසි ආණ්ඩුවේ මහරජනිගේ යුද්ධ හමුදාවේ කැප්ටන් කෙනෙක් කැටියට අවුරුදු 15ක් හිටපු නිලධාරියෙක්. වෙලික්කාරයාගේ නීති විරෝධී පැහැර ගැනීමේ බරපතලකම වගකීම මම දන්නවා. <laughs> ඒ වුණාට මේ වරදේ අගු කොනක් බද්දරාලටත් වෙනවා. ඔව් මොකද බද්දරාලගේ අඹ යාළුවා වෙඩික්කාරයා වෙච්චි. ඒක වෙඩික්කාරයා කරපු නීති විරෝධී වැඩේට අමුදා නිලයක් දරපු විශ්‍රාමික බැද්දරාල බන්දරීව Taman ළඟ තබා ගැනීමෙන් වරදට සහයෝගයක් දීලා තියෙනවා. දැන් මාව මට ඕන කරන්නේ නුවර මූලස්ථානට නොයා. මේ ප්‍රශ්නේ මේම විසඳගන්න එක. මේ අද මේ ප්‍රශ්න ගැන කතා කරන්ට අපි ආරච්චිලා මහත්තයයි මණිකේ දෙන්නත් මේ අපේ ගෙදරට එනවයි කිව්වා. මෙලා ගන්න දැන් ඒ දෙන්නත් එනවා ඇති අතර මග වැඩිකාරයාට මේ ප්‍රශ්නේ ගොඩින් විසඳා ගන්න තියෙන එකම මාර්ගය නම් අපේ ආරච්චිල මහත්තයාගේ තීන්දුව තීරණයකින් බේරා ගැනීම විතරයි. ඒක නැත්තම් ඉතින් මහනුවර උසාවියට හෝ මූලස්ථාන පොලිසියට තමයි යන්න සිද්ධ වෙන්නේ. එහෙම වුණොත් බරදේ බරපතල කොමට අනුව වැඩිකාරයටත් සෑහෙන කාලයකට මහවුළු ගෙදර ළඟින්වත් සිද්ධ වෙයි. දතුව දතුව. ඕම් කියනකොටම මණිකේරාලා මේ දෙන්නත් එනවා. එන්න එන්න රාලාමි. මෙහෙන්ට මණික මෙහෙන් එන්න. මා මේ හෑඳි ගන්න. අපේ වෙදමාමත් ආපු එක හොඳයි. වෙඩික්කාරයා ඉන්නවා, බණ්ඩරී බලාගත්තු බැද්දේරාලගේ හාමිනේ ඉන්නවා. බැද්දේරාලත් ඉන්නවා. කෝ මේ මේ බණ්ඩරිලා මිස්සු. මේ සිද්ධියට මූණ දීපු බණ්ඩරි වගේම ඒ ළමයාගේ අම්මා සොබනේ අද මෙතන ඉන්න ඕනේ. ඔව් ඔව් මොකද අද මේ පුරස්නේ අපි ඉවරයක් කරන්න ඕනේ. හැබැයි ආ මේ අවනඩුව ගමේදී විසඳ ගන්නට බැරි කොමක් තියෙනවා නම් නුවරට ඉදිරිපත් කරන්නට කියලා අපට පණිවුඩ ලැබෙන නිසා අපි මේකේ තීන්දුවක් ගන්න ඕන අද. මේ නඩුව මුවන් පැලැස්සේ ඉතිහාසයේ අමුතුම නඩුවක්. ඕ. ළමිස්සියක් බලෙන් පැහැරගෙන යා. වර්ධකාරයා ගමේ වෙදිකාරයා. වෙදිකාරයා තිතින් ඉඳලා ඉඳලාම දෙයක් කරනවා සේරෝම හැඳි ගෑවිලා යන්ට. <laughs> වෙලිකාරයා අපේ රාජකාරි වැඩවලට ගමේ වැඩවලට උදව් දෙන කෙනෙක් නේ. ඒක ඇත්ත. නුඹවත් ඒ සේරෝම හොඳ දැන් ඔය කරලා තියෙන වරදින් ඉවරයි. දවසක්ම වතුර ඇදපු කලේ බිඳගත්තා වගේනේ. අපේ ආරච්චිල මහත්තයාගෙන් මම එදා සමාව ගත්තා නෝවේ. අපට කියලත් ඉතින් ආලවන්ත කම්පාණ්ඩ නාකදාරච්චිල මහත්තයෝ මේ හොඳයි මින් මනත මේ වගේ හිරිහැර වැරදි මේ අයට වගේම කිසිම කෙනෙකුට නොකරන බවටත් මතක තියාගන්න ඕනේ. හරිද? මේ බණ්ඩරීගේ ගෙදරට වෙදිකාරයා එන යන සීතක් තිබුණාද? එහෙම සිරිතක් තිබුණෙත් නෑ ආරච්චිලා මහත්තයෝ. ඕ ඔය බණ්ඩරී දරට දියට යන වෙලාවල් වල වෙදිකාරයා පස්සෙන් ආබාවක් මතක තියෙනවද මං විතරක් නෙවෙයි අපේ ගමේ ගෑනු ළමයි හත් අට දෙනෙක් කැලේ ගිය දවසක කවුදෝ මිනිහෙක් අපි ඉන්න පැත්තට තුවක්කුවක් මානලා අපි බයේ දිව්වා මං නම් වැටිලා තුවාලත් වුණා. ඒ මිනිහා ඒ තුවක්කුකාරයා වෙඩික්කාරයාද කවුද කියලාවත් අපිට අඳුරගන්න බැරි වුණා. කවදා හරි මේ වෙඩික්කාරයා බණ්ඩරීට රෙදි පිලි තෑගි හරි ඔය සල්ලි හරි ඔය තෑගි හැම දීලා තියෙනවද? ලොසින්ජර වගේ දේවල් එහෙම. ඒ කිසි දෙයක් තෑගිවත් සල්ලිවත් මේ ඇත්තෝ මට දීලා නෑ ආරච්චිලා මහත්තයෝ. අඩු ගානේ මේ කැලෙන් කඩාගත්තු මොරෑටයක් තරම් දෙයක්වත් මෙයා මට දීලා නෑ. හ්ම්. එහෙමනම් ඔය බණ්ඩරී වෙනුවෙන් බණ්ඩරීගේ අම්මා ඈ සොබනිවත් වෙදිකාරයාගෙන් මේ සල්ලි තෑගි බව බෝග අරගෙන තියනවද? නෑ නෑ මෙයාගෙන් නූල් පටක් තරම් දෙයක්වත් අපේ අම්මා අරන් නෑ. අපේ අම්මා සල්ලි හොයාගත්තේ පැදුරු වියලා පොලේ විකුණලා. හරි හරි. මේ මේ දැරිවිගෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ අපේ රාලාමි. හ්ම්. ඒක හැබැයි හ්ම්. මේ පොඩි ප්‍රශ්නයක් විතරක් අපි මේ බණ්ඩරිදුවගෙන් අහමු. මොකද්ද දැන් අපේ මේ රාලහාමි ආපු මොනම සම්බන්ධයක්වත් නැතුව වෙදිකාරයා Tamanට තම මවටත් මෙහෙම කරදරයක් කළේ ඇයි කියලාද බණ්ඩාරිය දුව හිතන්නේ මට මේවා තේරෙන්නේ නෑ වෙද මාමේ හරි හරි හරි හරි හ්ම් හොඳට අහගන්නවා වෙදිකාරයා මෙන්න මේක හ්ම් නුවර පොලිසියට උසාවියට ගියත් මේ කාරණේ තේරුම් ගන්නවා හොඳද? තුවක්කුව පෙන්නලා මරණ බයක් ඇති කරලා සොබණිව බයවද්දලා බණ්ඩරීව gederin පැහැරගත්තේ බය කරලම සහේත ගන්ටයි. හරිද වෙලික්කාරයා? එහෙම නේද? ආරච්චිල මහත්තයෝ දැන් මං කිව්වනේ සේරම කොලේ ආලවන්තකම හින්දා කියලා. මේකයි මට කියන්න තියෙන්නේ. මොකද්ද මොකද්ද මාම? මේ මුවන් පැලසේ විදෑදුරාණන් හැටියට ඒ මට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. හොඳයි හොඳයි කතා මේකයි කතා කරන්න. මේ වෙදිකාර ඇත්තෝ ගමේ ඕනෑම කරදරයකට ඕනම ප්‍රශ්නයකට අපට ඕන වෙන කෙනෙක්. මම කියන්නේ ඒකයි. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ පුරස්නේ සානුකම්පිත විදිහට සලකලා මුන්නහෙට සමාව දෙන විදිහ හැටියට හොඳයි වෙදමා මගේ කීමත් මං හිතට ගන්නම්කෝ එහෙමනම් මේ අපේ වෙදමාමා කියන හන්දා වෙදික්කාරයා මීට පස්සේ මොනම හේතුවක් නිසාවත් මේගොල්ලන්ට කරදර නොකරන පොරොන්දුව පිට මේ නඩුව නුවර මූලස්ථාන පොලිසියට බාර කිරීම නවත්වනවා. එහෙමයි ආරච්චිල මහත්තයා. නැවත වතාවක් කරදර කිරීමක් වාර්තා වුණොත් නුවර මූලස්ථාන පොලිසියෙන් අත්තඩංගුවට ගනියෝ. තේරුණාද? මේ වෙලාවේ මට මතක් වෙනවා මේ පඬිතේගේ වදන. කියන්නකෝ මාමා. ස්වකෘත්‍යස්ය ඒව සබ්දස්ය ප්‍රතිද්වනි අන්සත්‍රු ඡයති. ඒ කියන්නේ තමන් කරපු නපුරු ක්‍රියාවේ නින්නාදය. කියන්නේ මේ දෝංකාරය మతు మතුවටත් ඒන පුරු හඬම ඇහෙන්න පටන් ගන්නවා. දැන් මේ වෙලා තියෙන තේකම නෙව. ඒකම බෑ බෑ බෑව. හරියට හරි. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මැණිකේ ශීලා පරණමාන්නගේ බණ්ඩරි සසිකා උෂානි වෙලික්කාරයා කමල් ගමගේ බැද්දරාල රෝහණ ශිරවර්ධන බැද්දරාලගේ හාමිනේ රම්‍යා ශ්‍රයානි පතිරණ උක්කුවා නොහොත් උක්කුම් සඳරුවන් ලියනකේ මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන